අරුණ මනතුග මහත්මයා අවසරයි ස්වාමින් වහන්ස ඇහෙනවද? ස්වාමින් වහන්ස ප්‍රශ්න කීපයක්ම තියෙනවා. ගිය සතියේ මං අහන්න කියලා හිතපු එකක් මම ඇහැවේ නෑ ඒක දැන් අහන්නම්. ස්වාමින් වහන්ස දැන් මේ කාන්තා කියන ස්ත්‍රී භාව රූප තියෙන කෙනෙකුට ඒ කියන්නේ ස්ත්‍රියකට සාමාන්‍ය මේ බුදු රජාණන් වහන්සේ පවා කියලා තියෙනවා බුද්ධත්වයේ ලබන්න බෑ කියලා. ඒ වගේම බුද්ධත්වයේ සඳහා පෙරම් පුරන්නත් ඒ කියන්නේ ඒ කරන කාලේ කරන්න බෑ කියලා. එහෙමනම් වෙනස් වෙන්න ඕනේ කියලා. ඒකට එක ප්‍රධාන හේතුවක් හැටියට ශ්‍රී භාව රූපේ ස්වාමින්වහන්සේ දැක්ුවේ මේ ළමයි ඇති කිරීමේ පිරිසිඳ ගැනීමේ බිහි කර ගැනීමේ ඒ තියෙන ආශාව ඒ නිසා තියෙන වෙනස ඊට අමතරව තියෙන්න පුළුවන් ඒක ඔව් ඒක එක එක කාරණයක් විතරයි. ඒක බොහෝ දේ තියෙනවා. බොහෝ දේ තියෙනවා. ඊට අමතරව තියෙන්න පුළුවන් දෙයක් කියලා හිතෙනවා. දැන් ඒකට මම උදාහරණ වගේක් කියන්නම්. සමාජයේ තුල දැන් කාන්තාවකට යම්කිසි කාර්යයන් කරනකොට එයාට බයක් ඇති වෙනවා තනියම යන්න ඒ වගේ දේවල් වලට මොකද පිරිමි තුලින් දූෂණය වෙයි ආගේ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා දැන් ඒවා ගැන උදාහරණයක් කිව්වොත් දැන් අර මම කාලෙකට ඉස්සෙල්ලා අර එක්තරා තරුණයෙක් ගැන කිව්වේ එක්තරා පුද්ගලයෙක් ගැන දැන් අවුරුදු 52කට විතර ඉස්සෙල්ලා එයාට අවුරුදු 18ට වගේ කිට්ටු වෙනකොට මේ ගොඩක් ඇදුම තිබ්බ කෙනෙක් පුංචිම කාලේ ඉඳන් පරම්පරාවෙන් එයා අවුරුදු 18ට කිට්ටු වෙනකොට එයා දෙයක් කරා හිටිය සීත පළාතක මධ්‍යම රාත්‍රිය වෙනකන් ඉඳලා ඒ වගේම එයාගේ අම්මලා තාත්තලා සෙල්ලම් කරන්න දුන්නේ මේ බොහොම පරිස්සමින් ඉන්න කියලා පුදුමයක් නෙවෙයි ඒ කාලේ හැටියට. නමුත් එයා දැන් ස්වාමින්වහන්සේ ගියසරේ කිව්ව විදිහේ ටිකක් වෙනස් දෙයක් එයා කරා මධ්‍යම රාත්‍රියේ ගේ ඇතුලේ නාන්න නැතුව රෑ 12ට සීත පලාතක අයිස් වගේ සීතල තියෙන වතුර තියෙන එළියට ගිහින් හොරෙන් ගිහින් ටැංකියක නාලා ගෙදර ඇවිල්ලා නිදාගත්තා. ඒකෙන් හැබැයි යාට ඇදුම ආවෙවත් මොනවත් නැහැ. ඊට පස්සේ යා වැස්සේ තෙමි තෙමි දුවන ඒවා ওই වගේ දේවල් කරකන ඒක වෙනසක් ඇති කරා. එතෙන්දි ස්වාමින්වහන්සේ තේජෝ ධාතුව ක්ෂණිකව එයාගේ වෙනස් වුණා, අඩු වුණා. නමුත් ඒකෙන් අයහපත් තත්වයක් ඇති නොවන ආකාරයට කරන්න පුළුවන් වුණ අර ස්වාමීන් වහන්සේ ගිය සැරේ සඳහන් කර අර ඍෂිවරු කරන දේවල් වගේ ඒ වගේ හැකියාවක් තිබ්බා නමුත් ඇදුම සම්පූර්ණයෙන් එයාට නැති කරගන්න බැරි වුණා ඒකේ බලපෑම තිබ්බා නමුත් ඒක අඩු කරගත්තා නමුත් කර්මයේ බලපෑම තියෙන්නේ නැති ඒ වගේ මෙයා ඊට අවුරුදු දෙකකට පස්සේ අර කිව්වේ මම ඒ කාලේ මේ තනියම භාවනා කරලා ධානය වඩලා ඒ වගේම විපස්සනා ඥාන ඇති කරගෙන මේ මේ ගියා කියලා විශාල මේ සුසාන භූමියකට සතියක් විතර රැට රැට එතෙන්දී දැන් ඒ වගේ කාර්යයක් පවා කාන්තාවකට කරන්න අපහසුයි බයයි. එයා ඒක කරේ පුංචි කාලේ එයාට දෙසරයක් භූතයන් දැක්කා. කුඩා වයසේ නමුත් එයා මනුස්ස ඝන නෙමෙයි රාක්ෂ ඝන. ඒ වුණාට එයා අර අර தත්වයෙන් පස්සේ එයා අර කට්ටියට ආරාධනා කළා පුළුවන් නම් එන්න ඉස්සරහට කියලා ඒ වගේ දෙයක් කරා. ඒක ඒ தත්ත්වය ඊට පස්සේ තවත් මාස ගානකට පස්සේ අර කිව්වේ අම්පාර පැත්තේ වෙච්ච සිද්ධියක්. ඒ ඔක්කොම දැන් සාමාන්‍යයෙන් අපි උපකල්පනය කරමු එයාගේ පරමාර්ථයේ තියෙන්නේ බුද්ධත්වයේ කියලා. අපි නිකන් හිතමු. එතකොට දැන් කාන්තාවක් වශයෙන් ගත්තාම ඔය වගේ දේවල් කරන්න තියෙන ලොකු බාධාවල් තියෙනවා. ඒ කට්ටිය ස්වභාවයෙන් බය බවක් තියෙනවා. ඒ නිසා ඒකත් එක කාර්ය හේතුවක් නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඇත්තටම දැන් පුරුෂ කියන තැන ඒ අවශ්‍ය දැන් සම්මා සම්බුද්ධත්වයට පැමිණෙනකොට ඒ දැන් සාමාන්‍යයෙන් අපි පෞරුෂය කියලා හඳුනාගන්නේ ඒ පෞරුෂය කියන එකේ උපරිම තත්වයක් තමයි එතන ගොඩනැගෙන්නේ. එතකොට ඒ නිර්භීත බව ඊළඟට ස්වාධීන බව යටත් නැති බව ඒ සියල්ලක් එතන තියෙන්න ඕනේ. ඒ වගේම එතනිනුත් තව ඔබට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ භාග්‍ය ධර්ම ගැන කියනකොට කියනවා ඓශ්වර්ය භාග්‍ය ඓශ්වර්ය භාග්‍ය කියන්නේ ඉසුරුමත් බව තමන් වහන්සේට පුළුවන් මේ නාම රූප ධර්මයන්ට ඉසුරුමත් බව පාත. දැන් අපි අපේ ජීවිත හැමතිස්සෙම මේ නාම රූප ධර්මයන්ට අනුකූලව ඒ කියන්නේ දැන් අපේ ශරීරයේ ස්ත්‍රී භාව රූප හෝ පුරුෂ භාව රූප ඇති වෙච්ච ගමන් ඒවට අනුකූලව තමයි මේ කය ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ අර සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා, සෝමනස්ස, දෝමනස්ස ඒවා ඇති වෙනකොට ඒවට අනුකූලව තමයි සාමාන්‍ය පුද්ගලයෝ වැඩ කටයුතු කරන්නේ. එතකොට හැමතිස්සෙම අර මේ අභිධර්මයේ දක්වන ඉන්ද්‍රිය ධර්ම 22ට අනුගතයි. තර තථාගතයන් වහන්සේට සති සම්පජඤ්ඤයේ උපරිම තත්වයක ඉන්න නිසා උන්වහන්සේට අර අනිත් සියල්ලක යට කරලා උන්වහන්සේට ප්‍රඥා ඉන්ද්‍රිය සහ සති ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය මේවා බලවත් කරලා බලවත් කරලා තියෙන නිසා උන්වහන්සේට පුළුවන් අවශේෂ නාම රූප ධර්මයන්ට අධිපතිත්වය දරන්න. ඒතකොට අධිපතිත්වය දරන පුද්ගලයෙක් නෙමෙයි එතන ඉන්නේ අර ප්‍රඥාවේ තියෙන විශිෂ්ටත්වය. ඉතින් අන්න ඒ වගේ එතනට යනකොට අර හැම දෙයක්ම පිළිබඳවම ඉහළම ප්‍රමිතිය. ඉතින් ඒ මට්ටමට යද්දී අර ස්ත්‍රියක් කියන පදනම මත එතනට යන්න පුළුවන් කමක් නැහැ. ස්ත්‍රී ලාලිත්‍ය, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී චින්තනය ඒවා එතනට බාධකයක් වෙනවා. දැන් ඔබතුමා කිව්වා වගේ අර ස්ත්‍රියක් තුල තියෙනවා හැමතිස්සෙම අර නිකන් තනියෙන් ඉන්න බෑ. තව කෙනෙක් ඕන, තව කෙනෙක් යටතේ ඉන්න ඕන, තව කෙනෙක්ගේ අසුර ඕන වගේ හැඟීම. ඒතර ඒක එක්තරා ස්ත්‍රීත්වයේ උපදින්නට එක කාරණයක්. එක සාධකයක්. එතකොට අර බුද්ධත්වයේ සඳහා යන කෙනෙකුට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. වනාන්තරයේ ඉඳගෙන ධාන වඩන්න වෙනවා හුදකලාව ඉන්න වෙනවා එතකොට කාන්තාවක් හැටියට ඉන්නකොට ඒ වගේ විවිධ සමාජයෙන් විවිධ ප්‍රශ්න අර්බුද මතුවෙනවා ඉතින් ඒ නිසා තමයි අර ස්ත්‍රියක් හැටියට ඒ ගමන ඉදිරියට යන්න බැරි වෙන්නේ. ඉතින් තවත් විවිධ හේතුන් තියෙන්නට පුළුවන්. කර්ම වේගයේ හේතු තියෙන්නට පුළුවන්. දැන් මෙතන වුණත් අපි දකිනවානේ දැන් අර උත්පත්ති කුසල කර්මයට අර අකුසලයෙන් යම්කිසි පීඩනයක් ඇති වෙනකොටනේ අර දුර්වල తත්වය ගොඩනගෙන්නේ. ඉතින් අන්න ඒ වගේ විවිධ ගැටලු එතනදී මතුවෙනවා. ඒවා ඒ ඒ නිසා තමයි බුද්ධත්වයට යන තැනදී ඒ ස්ත්‍රීත්වය කියන තැන අතික්‍රමණය කළ යුත්තේ. ඉතින් බුද්ධත්වයේ සඳහා විතරක් නෙමෙයි චක්‍රවර්ති රාජ්‍යත්වයේ සක්‍ර පදවිය, මාර පදවිය මේ වගේ අවස්ථා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකම තැනකටවත් ස්ත්‍රී කියන தත්ත්වයේ ඉඳගෙන ප්‍රවේශ වෙන්නේ නැහැ. ඉතින් අර බ්‍රහ්ම ලෝකවලට ඒව අදාළ නැහැ. මොකද බ්‍රහ්ම ලෝකවලදී ස්ත්‍රී පුරුෂ කියන දෙපැත්තම නැහැනේ. ඒ නිසා ඒක බ්‍රහ්ම ලෝකයට අදාළ නැහැ. හැබැයි කාම ලෝකයේ සම්බන්ධව කියනකොට ස්ත්‍රී පුරුෂ භේදය තියෙනවා. ඒ ස්ත්‍රී පුරුෂ භේදය තියෙන කාම ලෝකයන්හි ඔය කියන විශේෂතා සම්මා සම්බුද්ධත්වයටපත් වීම ඊළඟට චක්‍රවර්ති රාජ්‍යයටපත් වීම, සක්දේව් පදවියටපත් වීම, මාරදිව පුත්‍රයා බවටපත් වීම, ඒ කියන්නේ වශවර්ති මාරයා හැටියට ඉපදීම මේ කාරණාවලදී ස්ත්‍රී කියන ස්වරූපයෙන් ඔබට ගිහිල්ලා පුරුෂ කියන තැනක ඉඳගෙන තමයි දැන් ඒ හැමතැනම හොඳ තත්ත්වයක් නෙමෙයි දැන් වශවර්ති මාර වගේ කියනකොට ඉතින් හොඳ තත්ත්වයක් නෙමෙයි නමුත් ඒ අයහපතක් කළා වුණත් ඒ එතනට යද්දී අර ස්ත්‍රී කියන தত্ত্বය අතික්‍රමණය කරනවා ඊළඟට තව කාරණයක් කියන්න ඕන ඔබතුමාට කිව්වේ අර ඇදුම හැදුනන් පස්සේ සීතල වතුර නෑවහම මේකේ අඩුවක් සිද්ධ වුණා කියලා ඔය අපේ රේරුකාණ මහානායක හඳුරන්ට වසර 10ක් විතර උපස්ථාන කරපු වෛද්‍යවරයෙක් හිටියා මොරටුවේ. එතුමා හරීම අත්දැකීම් බහුල කෙනෙක්, හුඟක් අත්ගුණයක් තියෙන කෙනෙක්. එතුමා ගොඩක් වෙලාවට ওই පීනස් අමාරුව තියෙන උදේට කිඹුහුන් යන හොටු දිර ගලන ඒ වගේ රෝගීන්ට දෙන එක උපදේශයක් තමයි පාන්දරින් සීතල වතුර නාන්න කියලා. ඉතින් එහෙම මුලින්ම දවසේ ටිකක් අමාරුයි. හැබැයි සති කීපයක් එක දිගට කරගෙන ගියාම සමහරුන්ට සම්පූර්ණ මේ උදේට කිව්වොත් ගිහිල්ලා හොට දිර ගලන ඒ ප්‍රශ්න අහෝසි වෙලා තියෙනවා අත්දැකීමෙන් දන්නවා. හැබැයි ඉතින් ඒක හැම දිනාටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒ ඇඳුම කියන එක සමහරුන්ට හැදෙන්න පුළුවන් අර මේ මේ සෙම කිපීමත් එක්කලා තව සමහර කෙනෙකුට ඒක පිත කිපීමත් එක්ක එන්න පුළුවන්. දැන් අපිට සෙම් ප්‍රතිශ්‍රාව වුණත් අපේ ජීවිතේ අපි අත්දකලා තියෙනවා සීතල අධික දේවල් නිසා සමහරලාට අපට සෙම් ප්‍රතිශ්‍රාව හැදෙනවා. උෂ්ණය අධික දේවල් ගැනීම නිසා සමහරට අපට සෙම් ප්‍රතිශ්‍රාව හැදෙන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට හැදෙන මූලය අනුව අපි ඒකට ප්‍රතික්‍රියා දක්වන ආකාරය තුළ යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන්. එතකොට දැන් වස විස කියන ඒවා අපි වස විස කියලා හඳුන්වන ඒවා සමහර විට ඔසු ඒ කියන්නේ දැන් සර්පෙක් දෂ්ට කළාට පස්සේ අපිට එන්නත් කරන්නේ විස. එතකොට ඒ විස ඔසුවක් වෙනවා අර සර්ප විස තුල තියෙන ඒ විසත් එක්කලා. එතකොට ඇත්තටම දැන් සර්ප දැන් නායකගේ විස ගත්තන් පස්සේ එතන දක්වන්නේ එතන මේ ඊටාම මේ ප්‍රබල මට්ටමේ ප්‍රෝටීන එතන තියෙනවා කියලා. එතකොට නමුත් ඒක අපිට විස වෙන්නේ මොකක් නිසාද? ඒ తত্ত্বය අපේ ශරීරයේ සැකැස්මට ඔරොත්තු දෙන්න තියෙනවා. එතකොට ඒ ඔරොත්තු දෙන්නේ නැති තැනකදී තමයි ඒක විස වෙනවා විකෘතියක් කියලා කියන්නේ. හැබැයි යම්කිසි විකෘතියක් සමනය කරන්නට අර වගේ තවත් විකෘතියකින් යලි මේක ප්‍රකෘතිමත් වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ தত্ত্বයන් විශේෂ தত্ত্বයන් ඉතින් අර ඊර්ෂිවරු වගේ අය ඒබඳු தත්ත්වයන් හරියට හඳුනාගෙන තියෙනවා ඒ නාම රූප ධර්මයන්ගේ තියෙන විශේෂතා හරියට අනන්‍ය ලක්ෂණ හරියට හඳුනාගෙන තියෙන නිසා ඒ වගේම හේතුඵල වශයෙන් එතන ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා හරියට හඳුනා ගැනීම. ඉතින් ඒව හොඳට අධ්‍යයනය කරලා අපි තේරුම් ගත්තොත් තමයි ඉද්දිවිද ඥාන වගේ උපදවන්නට ඒවා උපකාර වෙන්නේ. හරියට නාම රූප ධර්මවල වෙන් කරගන්නට පුළුවන් වෙන්න ඕනේ ඒවා අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්නට පුළුවන් වෙන්න ඕනේ ඊට පස්සේ ඒවා එක එක ප්‍රත්‍ය වෙලා කොහොමද දේවල් නිර්මාණය වෙන්නේ කියලා හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ ඔබතුමාගේ ඒ කියපු කාරණය විශේෂයෙන් වැදගත් වෙනවා ඒ විදිහට බැලුවාම.